මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලිනායක සෝමරත් හිතන්නේ මල් බාලයයි සොබණී දෙන්න හැංගිලා ඉන්නවා මේ ලියද්දක. මම මොනවා කීවත් බාලයාගේ කුඹුරේ ගොයම් ගස් මටත් වඩා උසයි. ෂා. මේ කරල් දෑකැටි වගේ නැමිලා. ඒකටත් මං ගත්තු කුඹුරේ හැටි හැබෑට. ගොයම් ගස් තුත්තිරි ගස් වගේ. මේ කරල් වල වී ඇට බොල් වෙලා. කුරුල්ලවත් ඉන්නේ නැහැ ඒව කපාගෙන යන්න. නැහැ. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. ආව් ආව් කවුරු මොනවා කීවත් මං දානවා බෙදුම් නඩුවක් ගොරොක් ගහ කුඹුරෙන් භාගයක් යා කර ගන්නට. ඕ ඕ ඕ හදේ ඕ හානේ ආන් අර ගොන්නාම්බ අපේ කුඹුරේ ගොයම් ගස් කනවා. අර අර ඔය නියර උඩට නැගලා අර අර අර ඔය කංවස්සට කන්ට දැන්ටද මං මාන්සියලා මගේ කුඹුර වැඩ කරුවේ ඈ බාලයා කොහෙද උඹ හැංගිලා ඉන්නේ ආ උඹ බයේද මොනවා කාට බයද මං හැංගෙන්නේ ඒ වෙන ගොයියලා බය හැංගෙන්නේ ආ කට පියාගෙන නිකන් ඉන්නව ඔය මිනිස්සු එක්ක සම්ඩුවට යන්නේ නැතුව. මේ ඔය ගොන්වස්ස ගොයම් ගස් කනවා පේන්නේ නැද්ද? අඩේ අප්පා. මල් පාලේ අනේ නේද? ආ බොඩ දැන් හොඳටම සරු වෙලා වගේ. නේද සබනි? අන්න අන්න ගොන්නා බවි කරල් කනවා පාර හිටගෙනම පේන්නේ නැද්ද? අර ගොනා වී කරල් කන ඇති. ආ ආ ආ ඇයි ඇයි උඹ වැටක් බැන්නේ නැත්තේ? මගේ ගොම්වස්ස කරල් කපන එක නවත්තන්න. ඔයිට වඩා අර ගිරව් රොත්ත වී කරල් කපාගෙන යනවා හැම තිස්සෙම. ඕ අර ගජමන් ඕන. කවි හීපද කිය කියා ගිරව් වෙලවන්ට අපි තැංගුණාද? අනේ අම්මපා මං කොහොම ඉවසන්ටද මේ කියන වචන? හා? ඉද්දා කුමලේ මොකද අපි දැන් කරන්නේ? හා? ඉවසන්නේ නැතුව වෙන මොනව කරන්නද කල්පනාව? මට හිතෙනවා මේ ගල් ගෙඩියකින් ඔය කොටට ඔන්නේ අම්මපා ඉපා කිව්වා නේද? දාන ඔය ගල බිමට. බිමට දාන්නයි කිව්වේ. බිමට. ඕ බාලය දාපන් ඔය ගල් ගෙඩිය බිමට. හිරේයන්ටද හදන්නේ ගම්බුලා දානියට ගල් ගැහුවයි කියලා. පොලිසියෙන් ඇවිත් අල්ලගෙන ගියොත් මේ නගාටයි හීන් එවුන් දෙන්නටයි මොකද වෙන්නේ? ඈ ආරච්චිලා බලන්නේ උඹෝ නැති කරන් තමයි. කල්පනා කරා. ඔය ආරච්චිලට දැන් විශ්වාසලාද උගම දේ කරන්නේ. ගුණාට අපේ ගොයම් කන්ට දීලා පලා ඉන්නවා. මේ පැලැස්සේ කාලයක් තිස්සේ රජකම් කරගෙන ඉඳලා මහරාල මැරුණට පස්සේ මේ මිනිහට දැන් ਬਾගෙට පිස්සු මං හිතන්නේ. ඇයි ඉතින් එයාගෙම නගන්ඩි ඒ ඉඩම් වල අයිතිය ඉල්ලනවා එක පැත්තකින්. ඈ තව ඒ පවුලේ උදවිය දොස් කියනවා මහරාලට හොඳට සත්කාර කෙරුවේ නැහැ කියලා. හදිස්සියේ මැරිච්ච දාට පව්වදාම ආදාහණය කෙරුවා කියලයි මේ මේ තව නොඑක් නොඑක් දේවල් හින්දා නෑයෝ සේරම තරහයි. හනිකාරණාව මේ මගේ කුමුර දිහාම බලා හිටියා. මම මේක තුට්ටුවට දෙකට දීලා අත පිහගනී කියලා. ආ. ඒ විතරක් ඈ මුලින්ම කිව්වේ අපේ කුඹුර නිකන් තුත්තිරි පැලවෙච්ච පාළු වනාතක් කියලයි. ඒ වුණාට මේ අපේ කුඹුරේ ගොයම් සරුවට වැවිලා වී කරල් බෑකටි වගේ පැහෙනව දැක්කම හැමදාම මේ පාරේ යන්නේන ගමන් කුඹුර දිහාමයි බලාගෙන ගියේ. <laughs> පංගුවක් දාට බක්කි කරත්තේ නවත්තන කුඹුර දිහා බලා ඉන්නවා. ඕක තමයි නඟා ඔය තණ්හාව කියන එකට සීමාවක් කෙලවරක් නැහැ කියන්නේ. හ්ම් හ්ම්. තව දේවල් අවශ්‍යයි බොලාව නැති බංග කරලා වහල්ලු කරගන්න. ඒ නිසා පරිස්සම් වෙයල්ලා පරිස්සම් වෙයල්ලා. හැබැයිට ඒවට ඉඩ දෙන්නේ නැහැ මේ සෝබනී ඉන්නකල්. ඒ කියන්නේ මේ මල් බාලය නෙමෙයිද ඉස්සරහට පැනලා ආරච්චිලේගේ උඩ බින්දින්නේ. හ්ම් හොඳයි කියලා හංගවබනි. මේ කටේ සද්ද අඩු කරගෙන කියන දෙයක් කියනවා හොඳයි. අර පාරිය නෙමෙයි සුබලනවා කවදාවත් සම්පූර්ණ නැති අපිට මොන්නේ කෑ ගහන්නේ කියලා. අර පේනවද? අර පේනවද මිනිස්සු බලන හැටි? අපි සම්දු වෙන්නේ නැහැ. නමුත් අපේ හතුරෙක් අපිව කොටවන්ට උගුල් අදිනවා. අනේ ඔය හතුරගේ මොනවද කරන්න සලක් අරගෙන මම මේ මේ නිකමටවත් කියන්න එපා ඒ නරක පලිගන්න වචන උඹව අර සිපිරිගේ කියන මහ උළු ගෙදරට රිංගවන්ටයි ආරච්චිලා බලන් ඉන්නේ තේරුණායි ඒකටයි ඔය ලෑස්ති වෙන්නේ. හ්ම්. මං ওই ටික කීව මේ මිනිස්සයාට. ඒත් අහන්නේ නෑ අයියා. මං අහන්නේ අපිට පුළුවන් මේ පැලසේ භාගයක්ම අල්ලගෙන රජ කරන ආරච්චි මහත්තයෙක් ඇත්තෙන්ට. හැප්පෙන්නේ නැතුව හිටියොත් පාගගෙන යනව සොබණියේ. මිනිහෙක් වදුනොත් ඌව පාගනවා. ඒකයි. මේ මේ මේ ලේහනවා. මට පේනවා ආරච්චිලගේ තීක්කලේ. ඈ අර අර මොකද්ද අර මල් පිපෙන්නේ නැතුව ගෙඩි පල ගන්න ගහනඟා අත්තික්කමල් නැතුවයි ගෙඩි එන්නේ මේ මේ අන්නේ අත්තික්ක ගහට උඩින් බලනවා ආන්න අර උඩ තියෙන අත්තික්ක ගහ ගාව කරත්තේ නවත්තගෙන ඉන්නවා ආරච්චිලිය ආ පිස්සුනට නැතුව ඉන්නවද නැත්නම් මං යන්නද කියනවා දෙකින් එකක් මං ඉන්නද නැත්නම් යන්නද ඈ එපා යන්නමයි බන කොයාටි ගියොත් මාත් නෑර හින් එවුන් දෙන්නට කාගේ පීනක්ද මය අම්මා එහෙමනම් මං කියන දේ අහගෙන හොඳින් ඉන්න ආරච්චිල එක්ක හැප්පෙන්නේ නැතුව ආලේ ආම් බලනවා පියාඹන ගිරවරොත් අර ඔය කොල පොත ගලේ ගහලා කෑ ගහනව සොබණියේ මේ මේ මේ අද මේ මෙහෙම <laughs> ඒකට හඬ ඇවුනම කැලේ ඉන්න වලස්සුත්තේ කුඹුරට <laughs> ඇයි අර කුරුල්ලගේ රවලවන්ට ආච්චි කියා දීපු කවි අමතකද හා ඩිංගිරි ආච්චිගේ හීබදම් මතක නැද්ද ආන්න හරි කියන්ට ඒ කවියක් නඟා ආරච්චිල ඒ කවියාගෙන ඉඳලා තමයි මට ගජමන්න ඕන කියලා පදහක් ඇදුවේ. ගජමන්න ඕන කීවද ආරච්චිලා? ෂා ඒක කොච්චර නම්බුවක්ද නගා. හ්ම්. හොඳයි. තව එක කවියක් කියන්නකෝ. සැරයක් හයියෙන් බලන්න. ලස්සන වෙලේ රන් වන් වී පැහින්නේ රැන ගිරව් ඒ දැක ගී ගයන්නේ දයා හෝයි කීවට නැත යන්නේ කරල් කපාගෙනමයි උන් පිය බන්නේ අඩේ නගා තව එකක් තව එකක් නගා. අනේ මට බෑ. මේ අන්න බලන්න කවුද මේ පැත්ත දෙන්නේ කියලා. කවුරු ආවත් කාරි නෑ. ඔය ලස්සන කටහඬින් තව එකක් කියන්න නගා. මං අර ඒගොඩහ කැලෙන් කඩාගත්තු හිඹුටුයි පැණි මොරයි මල්ලක් බතියනවා ආන් අර වෙරළු ගායට. මං ඒ සේරම දෙන ඔය නගාට තව එක සීපදයක් ආරච්චිලට ඇහෙන්න කීවොත්. ඒ මොකද්ද මං කියන්නේ? මතකද මගේ අම්මා ඉඳිද්දි උගන්නපු සීපද? ඈ? එව්වෙන් එකක් කියලා බලනවකෝ. එතකොට ආරච්චිලයත් එයි නෝනි හොයාගෙන. <laughs> මේ සබනිත ආරච්චිලගේ තරහා පෙන්වන්නේ නෑ කවදාවත්ම. මං කැමති නෑ හතුරට උනත්. නගා දැක්කා විතරයි ආරච්චිලා බොන්වස්ස අනික් පැත්තට හරවගෙන යනවා යන්ට. හානේ එපා උන් කියන්න. නයාට ගහලා පොල්ල වරද්ද ගන්නට යන්නේ. නැමිනව බිමට. ඔළුව පෙන්වන්නේ නැතුව. මේක හරි දඬුවමක් නේද සොබනි? මට ඌ කියන්නත් එපාලු, නැගිටල ඉන්නත් එපාලු. හැබන් ඉද්දප්පු මලේ. හ්ම් කෝ ආරච්චිලා ගියාද? ඈ ගියාද යන්ට? ආයේ තුළු උසර බලනවනේ. දැන් ආරච්චිලිය මෙහාට ආවොත් මොකද වෙන්නේ? හ්ම් මම එකතු කරපු ගල් කැටයයි ආරච්චිලගේ අලු ගැඩිය දෙබෑ කරගෙන. ආ හ්ම්. එතකොට ඔය ගල් ගහපු මිනිහට මාංශු දාලා ඇදගෙන ගිහින් ඉර කූඩුව දිලායි. ඕ බාලයි. ඔය කේන්තිය හිතෙන් අස් කරගෙන සමාදානෙන් ඉන්න බලනවා. අන්න ආරච්චිලගේ නංගි උක්කුමෙනි කියනවා මේ පැත්තට. ඒ යවස්සේ ආරච්චිලා අර ඈත වල්දෙල් ගහයට කරත්ත තියාගෙන හැංගිලා බලන ඉන්නවා අර. අර මේ ගල් ගෙඩියක් අතට ගන්න කියලාමයි මය හිත මට කියන්නේ මලයෝ. මේ මේ මේ මේ අම්ම් බාලයියේ අපිට දැන් තියෙන්නේ ගල් ගහන්න නෙවෙයි. මේ උක්කු මැණිකෙත් එක්ක කතා බහ කරගෙන ආරච්චිලාගේ ඉඩම් වල තියෙන පටලැවිල්ල අවුස්සන එකයි. බොට ඕන කරන්නේ ආරච්චිලා උඹේ කුඹුර දැහගන්න එක නවත්තන්න නේද? ඈ වෙන කිසිම දෙයක් මට ඕන නෑ මලේ. මගේ බොරොක් ගහ කුඹරට තට්ටු කරගන්න එන ආරච්චිලේ නවත්තන්ටයි මට ඕන. එහෙමනම් අපි මේ එන ආරච්චිලගේ නගා උක්කු එක්ක යාළු වෙලා උක්කුගේ අයිතිවාසිකම් වලට සාක්ෂි දෙන්න පොරොන්දු වෙලා බලමු. ඈ? ඔට්ටුයි. ආ. මන් දන්නවා ඒ ඇත්ති කවුද කියන්ට. කවුද ඉතප්පු පතකුඩයක් ඉහලාගෙන ලස්සනට ඇවිදගෙන එන්නේ ඈ? කවුද? ආ? ආන්න හැරිලා බලනවා. ආරච්චිලේ ඉන්න පැත්තක්. ඕ ඕ ඕ. ඔහෙල පොයි. ආතා. යා කන්න චක් චක් කිව්වා. පාරිජේ පාරිය. චක් චක්. හොඳලා චක් චක් චක් චක්. මේ ඒ පටකුඩයක් කියලාගෙන ඉන්නේ කවුද දන්නවද? ආරච්චිලා විනාගන්නේ උක්කුමැණිකේ. තරහ වෙන්නන්ට එපා. එහෙමනම් ඔක්කොම ඇනිකේ හොඳින් තියාගෙන බලන්න කුඹුර බේරගන්න. තාමාංගේ නගාගේ ඉඩම් අල්ලගෙන ඉන්න ආරච්චිලයට මේ පිටස්තර අපි කවුද? ඈ? ඉතින් සීපදයක් කියමුකෝ සොබණියේ. අනේ මට දැන් ඒව මතක නෑ අනේ. ඒ බොරු සොබණියෝ. මතකද අපි ඒ කාලේ පැල් රකින්න ගිහින් ඒ සීපද කීවා? අර මේ රත්තල් සීපද මතකද රත්තල් සුවඳ පොඩි හිලටි පැහින්නේ රුක්මල් පිපියායට සෙත් වඩන්නේ සක්වම සිටින විහඟුන් පියඹා එන්නේ අත් දෙවියනේ මගේ කිත රැක දෙන්නේ අත් දෙවියනේ මගේ කිත රැක දෙන්නේ ආ මසුරන් වටිනවා ඒ සීපදේ ඒ විතරක් නෙවෙයි ඒක හරියට සෙත් කවියක් වගේ බාගදා ඔය කවිය සද්ද කරලා කීවම සක්වල ඉන්න දෙවිවරු ආරච්චිලගේ හිත වෙනස් කරන්නත් බැරි නෑ. හ්ම්. හත් දෙයියනේ මගේ කෙත රැක දෙන්නේ. ඒ කියන්නේ මේ මහා කැලේට ආරූඪ වෙලා ඉන්න දෙවිවරු ආරච්චිලට දඬුවම් දීලා බොලාගේ කුඹුර බේර දෙන්න බැරි නෑ. <laughs> මොකද මේ ඉලියද්දට බැහැගෙන කොළපතක් අකුලාගෙන ඈ? මේ බාලයා ඉද්දප්පුයි දෙන්නත් කුරුල්ලෝ එලවනවද? <laughs> අපි මේ කරල් කපන ගිරව් වෙනවන්ට වෙලට බැස්සා උක්කුමැණිකේ. ඉද්දප්පු මරයෝ ගිරා කුරුල්ලන්ගෙන් අස්වැන්න බේරගන්න පුළුවන්. නමුත් අපේ හතුරගේ මුළු කුඹුරම බේරගන්න නෙව මේ අමාරුව. මේකත් සානේ කවුද හතුරු බාලයෝ? මේ දුප්පත් බොලාටත් හතුරෙක් ඉන්නද? ඕන්න හේසේ මෙසේ කෙනෙක් නෙමෙයි මණික. හතුරු රාජ්‍යරු කෙනෙක්. ඉපා ඒක ගැන දැන්ම කියන්න. මොනවා හිතයිද කවුද දන්නේ? මන් දන්නව ඔය කියන්නේ කාවද කියන්ට. මට ආරංචි මගේ අයියා මල් බාලයාගේ කුඹුර යා කරගන්න දඟලනවයි කියලා. ඒකට නම් කීයටවත් දෙන්න එපායිද? <laughs> අපි හිතුවේ ඒක රහසක් කියලායි මැනිකේ. ඒ කියන්නේ මේ ඒ රහස දැන් දුම්බර දෙපළාතෙම පොර සිද්ධ වෙලා ඇතිම හිතේ. ඕ. ඇයි හිතින් මුවන් පැලසේ ආරච්චිලා හරි පුර සිද්ධ කෙනෙක්නේ. අනේ උන් දෙගේ පුර සිද්ධ කමේ ඇති වැඩේ මොකද්ද? දැන් කවුරුත් දන්න ඔය කියන මගේ අයියා කරන අකටයුතුකම් මොනවද කියන්ට. මගේ මව්පියෝ මට දෙන්න කියාපු ඉඩකඩම් වස්තුව සේරම යටිමඩි ගහගෙන හොඳ මිනිහා වගේ ඉන්න කොච්චර කෙතද ඒක ඈ සොබනි අන්න අයියාගේ කරත් එනවා පොන් තියෙනව සොත්තු ඔව් කියනවා මට බෑ ඌ කියන්ට එමනම් කොහොමද මේ තැනක්තිකෙන් උදව් ඉල්ලන්නේ අපි නෝ කියනවා? ඇයි උඹලා දෙන්නම නිකන් බය වෙලා වගේ ඉන්නේ? මේකනේ වැඩි කුමාරි හාමි. මේ දෙන්නට තියෙන එකම සීසත තමයි ඔය ගොරොක් ගහ කුඹුර. ඒකට බොහෝම අඩු ගාණක් දෙන්නම් කියලා ආරච්චි මහත්තයා ඉල්ලනවා. <laughs> ඒ දෙන්න යන ගානට කුඹුරක ඒක ලියද්දක්වත් ගන්න බෑ මැඩිකේ. ඉතින් දෙන්න බෑ කීව හින්දා ආරති මහත්තයා දැන් බලනවලු කුඹුරේ මායිම වැරදි කියලා නඩුවක් දාලා මායිම හදාගන්න. ඕ නඩු කියන්ට අපට කෝ සල්ලි? නඩුවක් දැම්මොත් ඒකට පෙනී හිටින්ටම වෙනවා බාලා. මේ වේලකන්ට නැතුව ඉන්න අපිට නෑ නඩු කියන්ට. නොගිහින් හිටියොත් බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වෙයි. අනේ පිරිත්තරේ මේ පැත්තට ආපහු එනවා වගේ. අපි යම් වෙන තැනකට. අපි වෙන පැත්තකට යමු. ඉස්සරහට තිබ්බොත් බලාගෙන ඈ ඒ තමයි බොලාගේ කම්මුතුව නැවත යාව කිව්වා කිසිම දෙයකට බය නැතුව අපි යන් ඉස්සරහට අපි කාටවත් වැරද්දක් කිරුවේ නැති මිනිස්සු සොබනේ එහෙමනම් ඇයි ආරච්චිට ගැන කියන්නේ නැත්තේ කලබල නොවි අපි බලමු මොකද උන්ද කොරන්ට යන්නේ කියලා අන්න අන්න තව කවුද මිනිහෙක් අර කැප්පෙටිය පඳුරාස්සෙන් ඇබිලා බලා ඉන්නවා අර අර පේනව නේද මලයා? ඒ තමයි ආරච්චිලගේ කාවල්කාරයා. අර වෙඩික්කාරයා කියන මිනිහා. අනේ ඒ මිනිහා කිසිම හොඳක් නරකක් අඳුනන්නේ නැති නපුරෙක් නුනේ. මට බයයි මේ මේ ඕක තමයි මං අර ගල් ගෙඩියක් දෙකක් ඔළුවට වැදෙන්න කුරුමානම් ඇල්ලුවේ. කො ඒකට බොලා ඉඳ දුන්නද මට නෑනේ. අපි දැන් මොකද කරන්නේ අනේ? කිසිම දෙයක් කරන්නේ නැතුව හෙල්ලෙන්නේ නැතුව මේම මේ දිමු. ණයා දෂ්ට කරන්නේ උන්ගේ ඉස්සරහට ගිහින් දඟලන කොටලුනේ. අන්නේ සරේ එතන හැංගිලා ඉන්න මිනිහට මොනවද කියනව ආරච්චිලා පේනවද? අපිට වෙඩි තියන්න කියනවද? අනේ මගේ හීනේ උන් දෙන්න දැන් කවුද බාරගන්නේ? අපිට මොකක්වත් උනොත් මං අහන්නේ මලයෝ ඇයි අපිටම මෙහෙම දේවල් වෙන්නේ කියලායි. මේකනේ අපි මොකද්ද කරපු වැරද්ද? බොල සේරටම මං වග කියනවා යමක් වුණොත්. තේරුණාද? ඒ හින්දා කටවල් පියාගෙන ආරච්චිල කරන්ට යන්නේ මොනවද කියලා ටිකක් බලා ඉඳිමු. ආ අන්න ඒ සැරේ ආරච්චිලා සුරුට්ටුව පත්තු කරගෙන දුමාරිනවා පේනවද? ඒ කියන්නේ මලයෝ තරහ අඩු වෙලා. ඈ එහෙම නේද උක්කුමැනිකේ? ඒක තමයි මං කිව්වේ ටිකක් ඉවසගෙන බලා ඉඳිමුයි කියලා. ඉවසන්ට අපිව ඉතුරු වුණොත් ඇති. මේ අපි ඉන්නේ ආරච්චිලගේ වත්තේ නැද්දේ? මේකට මේකට අවසර නැතුව ඇතුල් වුණොත් මොකද කරන්නේ? ඉස්සරනම් කෝටු මස් කරුවලු. ඒ කාලේ ගියා බාලయ్యා. අනික අපි මේ ඉන්නේ ආරච්චිලගේ නගා උක්කුමැණිකෙක් එක්ක. ඉතින් මේ මැනිකටත් මේ ඉඩම් වල අයිතිය භාගයක්ම අයිතුලුනේ. අපට යමක් කෙරුවොත් මේ මැනිකේ වග කියයි. අන්නේ අයිතිය බලාත්කාරයෙන් අල්ලගෙන රජ කරන ආරච්චිලා බලන්නේ මාවත් නැති කරලා මේ සේරම බුද්ධි විඳින්ටයි. අන්න අන්නර හැංගිලා හිටියේ මිනිහට ආරච්චිලා මොනවද කියනවා? ආ වෙඩික්කාරයා අපේ ආරච්චි මහත්තයා මේ බණ්ඩියත් එක්ක උදේ ගියා ගියාමයි තාම නැහැ නෝබං මොනවා කරනවද අනේ මන්දා ඒක නෙන්නම් මැනිකි මාත් මේ ආරච්චිල මහත්තයාට කියලා කපුරාල මාම ලවා මොම්පලස්ස ගමන ශික්ෂාන්තියක් කරෝගණ්ඩයි බැලුවේ බහින්ද කියලා මොනා කරා ගන්ට ආරච්චි මහත්තයලා එන්න එපායේ දවට ගෙවුම් ටිකක් විපරම් කරලා බලහන්කෝ. අනිකේ ත්‍රික්කලේ නම් එනවා වගේ. හැබැයි එන්නේ නම් බොහොම වේගෙ. ආරච්චි මහත්තයා බොහොම කලබලයි. ඒ මන්දා මේ මිනිස්සයා මොන සංගෙඩියක් කරගෙනද කියලා. මේ කලබලේ ඈ? ඔව් මන්දා ඔව් ඔව් ඔව් ඔව්. ඔහේ ඔහේ ඔහේ. ඒ වෙදිකාරයා ඉක්මනට වර ඉක්මනට මේ ජීවිතයට ගොඩ ගන්න ගොඩ ගන්න ඉක්මනට අර කියලා මහත්තයා ඔව් මම වර ඉක්මන් කරලා මම එලා මම එලා මොකද මොකද මේ කලබලේ ආරච්චි මහත්තයා මේ වෙඩික්කාරයක් ඇඳගෙන යන්නේ වර ඉක්මනට නැගලා වර මේ ඔය තුවක්කුපට කරවර යන් ආරච්චි මහත්තයා මේ ඇහුණද මොනවටද ඔය කලබලේ ලැහැස්ති වෙවි යන්නේ මැනිකේ කෑනු ගහින්නකො මැනිකේ මේ මැනිකේ කෑනු ගහින්න මම වෙඩික්කාරත් එක්ක ඉක්මනට එනවා වරි වරි වරි වෙඩික්කාරේ වරි වරි කුරුමාන මල්ලා. හොඳට කුරුමාන මල්ලා හිතින් වෙදිකාරයා සේරටම කලින් කුරුමාන අල්පක්. ඔබට පේනවලු ඔක්කොමනිකේ. පටසාරිය ඇඳගෙන ඇති. ඒ එකම ඇති අර ටිකිරි දුම්බරයා. ආ හොඳට බලපන් ඈ. හොඳට බලා හිටපන්. ඕ උඹට මතකද ටිකිරි දුම්බරයා? උන් දෙන්නටම උන්ද මෝනිසන් වැදෙන්ට කුරුමානම් කරලා ගස්සපිය කොකා ඈ ඔබට තේරුණාද වැඩි කාරය හ්ම් අන අන අන උන් දෙන්න දැන් ඒ හිතිය තනින් අහකට යනවා ඉක්මන් කරපන් ඉක්මන් කරපන් දොල බොල් තුවක්කු බටේ අපි තුවක්කම මට දිහර මම දිහර නෙමෙයි මම මන්නන්නේ මගේ දිහර මානන්න එපා ඔය නක නක උක්කුයි උක්කුයි ඒක ඒක මිනිහට මානපිය එපා එපා එපා මගේ දිහර මානන්න එපා අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමානගේ මල්බාලයා සුජීව මානගේ වෙදිකාර්යා කමල් ගමගේ ඉද්දකු රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් සමග ටියුලින් ජයනාථ කලාසූරි මුදලිනායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන්